ආත්මය ගිහිවතක ඉඳගෙන අපේ කටයුතු කරදරයක් නැතුව කරගෙන ඇකි ඉක්මනින් අප්‍රමාදව නිවන් දකින්න තියෙන හරි මඟ මොකක්ද? නිවන් දැකීමට දැන් පැවිදි වෙන්න මාවතේ නැහැ ගිහිවදින ඕතරම් නිවන් අවබෝධ කරලා තියෙනවා. තමගේ අමුතුම ජීවිත ගත කරලා තියෙනවා, පෞල් ජීවිත ගත කරලා තියෙනවා. එහෙම වතිලා අනාගාමී ඵලයටපත් වෙලා තියෙන. පසුව මේ කෙලවර කරලා තියෙන අන්තිමට ආවිහත් දේරපත් වෙලා කෙලවර කරලා දෙනවා ගිහි වදේමත් ඉඳගෙන. බුදු දාතනෙ පෙන්ලා තියෙනවා. ඉතින් අපිට කොයි ක්‍රමෙන් හරි ඕනේ එතකොට හරියාකාරවම නිවන් මඟ පැහැදිලිව තියෙන්න ඕනේ. දැන් අපි අද බැලුවොත් එහෙම අද නිවන් මඟ හැටියට වඩනවා নানা ආකාර ක්‍රම. නමුත් උන්වහන්සේලාගෙන් හරි අහුවා ස්වාමීන් වහන්සේලාත් ඕතර වඩනවා. යථාර්ථයේම අවංකවම ඇහුවොත් එහෙම මාර්ගඵල අවබෝධයක් හෝ ධානය ලැබීමකට හේතු ක්‍රමයක් අහුවෙලා තියෙනවා කියලා අපි තව බලාපොරොත්තු වෙනවා. තව වඩනවා. ඒ වගේ උත්තරයක් ඉක්වදිනවා. ඒ වෙනම සමහර කෙනෙක් සමහර ලාවට අපි ලබලා තියෙන්නේ කියලා නොයෙක් තර්කවාදස් ඉදිරිපත් කරනවා. නමුත් අපි හුවත් එහෙම හොඳයි ඒකදී රාගය, ද්වේෂය, මෝහය දුරු වෙලා තියෙන බවට සහතිකද කියලා හෙව්වේ. යම් තරමක. ඒකට නම් ඒකට උත්තරයක් එන්නේ නැහැ. ඒක චරිත ලක්ෂණේ වල්නකොට කුළු බේරක් තිබෙනවා. ගැටෙනවා. ඇලීම් සහගත බව වලු හුඟක් වැඩියි. ඇරීමයි ගැටීමයි යම් තැනක තියෙනවා මුලාවත් එතන. මේ නිසා අපිට එහෙම එකපාර නිගමනය කරන්න බෑ. බාහිර මොනවද දැනගත්ත ඵලියට දින ඵලයක් ලැබුවාද කියලා. ඉතින් ලැබුවා නම් Tamanටම දැනගන්න ඕනේ ඇලීම ගින්නක් හැටියට, ගැටීම ගින්නක් හැටියට, මුලාව ගින්නක් හැටියට වැටහිලා තියෙනවා. ඉතින් ඇලීම ගින්නක් හැටියට වටහා ගත්තා නම් හරියට හරි. ප්‍රධානම මොකද ගැටීමට මුල ඇලීම ඇලීම යම් තැනක නැත්නම් ගැටෙන්න දෙයක්වත් නැහැ. එහෙනම් මුලා වෙන්න දෙයක්වත් නැහැ. නම් පළමුව අපි එක කරගන්න ඕනේ ඇලීම දුරු කරගන්න ක්‍රමයක් තියෙනවා. අපේ වාසාවෙන් කියනවා. ඇලීම දුරු කරගන්න පුළුවන් නම් යම් ක්‍රමයක් තුලින්. අන්නේ ඒ ක්‍රමය අපි දැනගත්තා දාට. අපිට පුළුවන්කම ලැබෙනවා ඒ ටික කරන්න. හැබැයි ඕක ඇලීම දුරු කරගෙන තියෙන්නේ අපේ මේ බුද්ධ ශාසනය. ප්‍රතිපත්ති පුරනවා කියයි දැන් ඔය වත පුරලා නෙමෙයි. සිල්ව අතක පිටාගෙන ඉඳලා විතරක් ඇලීම දුරු වෙලා නැහැ. දැන් බුදුරජාන් වහන්සේලාට ගිය සමහර කට්ටිය කො දාමරිති. බුදුරජාන් වහන්සේ පපුව පල්ලලා මරලා දානවා කකුල් දිගල්ලා ගන්නවා මේ ගාමින් එහා පැත්තට විසි කරනවා කියන ආලෝකයක්ද ඉඳගත්තු. ආයි මේ සීල් අරන් ඉඳගත්තා සීල් සමාදන් ගිලා ඉඳගත්තා නෙමෙයි. එහෙම. අඟුලිමාල බුදුරජාණන් වහන්සේලාට ගියන මහාන හිටවියේ යන්නේ නැතුව එයා ඉඳගත්තේ කඩුව තුසාගෙන අඟුලිමාලේ කරේ දාගෙන. නමුත් වනපද ගිහිපියක් අහනකොට මූල ධර්මය තේරුම් ගත්තා. ඊට පස්සේ සංවරත්තේ ලැබුණා. එයා මේ ධර්ම අවබෝධ කරගැනීමට ඊට හොඳට පැහැදිලි කරුණක් තමයි. අපි සිල්වතක ඉඳලා ධර්ම අවබෝධ කළා නෙමෙයි. යම් කිසි මූල ධර්මයක් අවබෝධ කරගත්තා. ඒ අවබෝධයත් එක්කලා නැගුණ සංවරත්තේන සීලං කියලා සීලය. යම් සමාදාන සංවතං නිකන් සමාදානයක් ඇද්ද ඒක වතකි. සංවරත් හින සීලං. සංවරත් වී පිළිපීමක් ඇද්ද ඒ සීලේ. දැන් අද වත සීලිය කරගෙන තියෙන්නේ. සීල් සමාදන් වෙනවා කියලා වචනයක් අපි තියෙනවා. සීල් වත සමාදන් වෙනවා. සීල් කියන එක සමාදන් වෙන එකක් නෙමෙයි. සීල් කියන එක පිළිදෙන එකක්. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. අපි යම් කිසි දෙයක් ආපාතයෙන් සිද්ධ වෙනවට ඒක පාපයක් නා වරදක් නා. අපි ඒකෙන් ඒක සිද්ධ නොවෙන්න. අපි යම් කිසි වැඩ පිළිලක් හදා ගන්න අවතාර. මම නම් ජීවිතේ ගියා. මෙන්න මේක වැරදි කියලා මේ පින්නපු සම්මත කරු මේ වරද මං කරන්නේ නෑ. ජීවිතේ නැතිව මං හත්ව ඝාතනය කරන්නේ නෑ. හොරකම් කරන්නේ නෑ. දුරාසු දුරාචාර කරන්නේ නෑ. ඒ බොරු කියන්නේ. මත්පැන් බොන්නේ නෑ. දැන් මේ වගේ අපි එක එක විදිහේ නිගමන කරගන්නවා. දැන් ඒ කියන්නේ අපි ඒතකොට අපි සත්තු බාරන්නේ හේතුවක් උදු. කාණගත කරන්නේ හේතුවක් උදු. වරවර වංචා කරන්නේ ඒක හේතුවක් තියෙන්න ඕනේ. එන්න කරන්න හේතුවක්. සුරාසු දුරාචාර කරන්නේ මොන හරි හේතුවක් උදු. ඒ හේතුව කියන්නේ හේතුව අපිට ප්‍රියමනාපන. ඒක ආස්වාද ජනකන. ඒක වටිනවන. ඒ වටිනාදී නිසානේ අපි කරන්නේ. යමක් නොවටිනවා කියලා දැනගත්තු දාට අපිට ඕනකමක් නැහැ නෝ ඒක කරන්නේ. නෑ වටිනාකමක් තියනවද නැද්ද කියලා දැනගන්නේ අපි ඉතින් ඔය හික්මිලා ඉන්න කෑල්ල ගේලා කොච්චර හිටියත් ඒක ඉන්නේ. ඒ සඳහා බුදුරන් වහන්සේ දේශනා කළ එක්තරා ධර්මයක්. අට්ඨකරා තීනි පදා සම්බුද්ධේන පකාසිත. අකුරුවට පද තුන බුදුරන් වහන්සේලා ප්‍රකාශ කළා. නහි සීල වතං හෝතු uppajjanti තථාගත. සීල් වතක් දෙන්න තථාගතයන් වහන්සේ පිළිගන්නේ. අට්ඨකරා තීනිපදා සම්බුද්ධ වෙන ප්‍රකාශය. අකුරු අටක් පද තුනක් බුදුරයන් වහන්සේලා ප්‍රකාශ කරා. මෙන්න කරපුදී. එහෙනම් අපිට යථාභූති ලබා ගන්න ගත්තා නම් අන්නර වටිනාකමක් තියනවායි කියන එක ඉතින් අහක් වෙලා ගිය දාට. යථාභූති ලබා ගන්න ධර්මය දේශනා කළා. මෙන්න මේ ධර්මය හරියට ශ්‍රවණය කළා නම් ඉදාට අපි දැනගන්නවා. අපි මේ වටිනවායි කියලා හිතාගෙන ඉඳලා තියෙන කිසිම වටිනාකමක් නැති දේවල් වලින්. මෙන්න මේ අවබෝධය කවදා හරි ආවනම් අපිට ධර්මයේ තුලින් වටිනාකම වැහැලා යනවා. පළමු වටිනාකම වැහැලා ගිය දාට ඒක වටිනවයි කියලා හිතාගෙන කරපු තරමක් වැරදි ඔක්කොම ඉවරයි. ඊළඟ සෝවාන් බුද්ධිලේ අත්හැරපු වැරදි ගාන ඇහුවොත් එහෙම අපිට කියන්න අපේ කටවල් නැහැ. මොකද හේතුව? අප්‍රමාණව අසීමිතව වරිණාකමක් හිතාගෙන ඉන්න සාමාන්‍ය ලෝකයක්. නේද? පුදුජන කියන පුදුජන කියන පුද්ගලයා. එයාට මේ ලෝකේ අසීමිත වටිනාකම සීමාවක් නැහැ වටිනවා කියන දේවල් වල. එහෙම ස්වභාවයක් තමයි සාමාන්‍ය මිනිස්සයා ඉන්නේ. කවදා හරි මේ ධර්මාවෝදය හරියට ලබා ගත්තොත් එයාට අනේ මේ නොවටිනා දේ කෙරෙන්නේ වටිනවා කියලා හිතාගෙන විතරකල් හිටියේ. දින හැංගීමේ. අන්න එයාට එක්තරා මට්ටමක නොවටිනාකමක් වැටහිලා එනවා ධර්මාවෝදය තුල. අන්නේ වටිනාකම යම් තරමක් බැහැලා ගියා නම් ධර්මාවෝදය තුල. වටිනාකමක් තියනවා කියලා අසීමිතව වටිනාකමක් හිතාගෙන හිටවූ ඒ කාලේ ඒත් ඉස්සෙල්ලා මොකද ඉඳලා. තිබුණ යන්තරම බලාපොරොත්තු තිබුණා නම් කෙලෙස් තිබුණා. ඔක්කොම බිඳලාගෙන ඉවරයි. එහෙනම් මේ පිටිච්ච කෙලෙස් බුදුරණන් වහන්සේ දේශනා කරනවා මහා මුහුදට ඇඟිලි දෙක දාලා වතුර ටිකක් උඩට අරගත්තාම ඇඟිලි දෙකේ ගෑවෙන වතුර බිඳුව විතර ඇති බෝවන් පුද්ගලයාගෙන් ඉතුරු වන හරියි. ගෙවෙන හරිය මේ මහා මුහුදේ යලි විතරයි. එහෙනම් අපි කොහොමද විග්‍රහ කරන්නේ? මේ මහ පොළොවේ නියපිටට පස් පොඩ්ඩක් අරගත්තොත් වැලි පොඩ්ඩක් අරගත්තොත් සෝවාන් පුද්ගලයා තව ගෙවන්න තියෙන හරියේ නියපිට තියෙන වැලි ටික විතරයි. පස් ටික විතරයි. ගෙවිච්ච හරියේ මේ මහ පොළොවේ පස් ටික විතරයි. මේ උපමා වෙන්නලා තියෙනවා. ඒ නේද සෝවාන් පුද්ගලයා කොච්චර ගෙවලා තියෙනවද? ඉතින් අපිට දැන් හිතා ගන්න බෑ සෝවාන් බුද්ධිගත් මේ අමුද අමු මේ දරුවන් හදාගෙන ජීවත් වෙනවා ගේම් ගෙවල් තොරල් වල ජීවත් වෙනවා කාම ලෝකේ ජීවත් වෙනවා ඉතින් එයා ගෙවිච්ච එකක් අපිට පේන්නේ නැහැ එළුවාම පේන්නේ කුක්කුට මිස වැද්දාගේ විරිඳ. අර මස් වැද්දේ කියලා පැනලා ගිහිලා මහා කැලේ ඉඳලා හිටන් දරුවෝ දහ දෙනෙකුත් හදාගෙන අර මස් වැද්දාට උදව් උපකාර කරගෙන ජීවත් වුණා. එතන මහ පොළොවේ පස්තරන් ගෙවපු දිය පිට පස්තරන් තියෙන කෙනෙක් හත්වා විදිහේ සෝවන් ඉච්ච කෙනෙක් ඒ කුක්කුට මිස වැද්දාගේ විරිඳ. දැන් ගෙවිච්ච ටික එච්චර ගෙවුණා නම් ඔය ඒතකොට ඉතුරු තිබුණේ ඔච්චර නම් ඒ ඉතුරු ටික ඉරිච්ච පොඩ්ඩෙන් අනිකයට හැපෙනවද දැන් වෙනසක් වෙන්නේ. සිටු කුමරියක් මස් ඇද්දෙන් කියලා බැනලා ගිහලා කැලේට ගියා සෝවාන් වෙච්ච කෙනෙක්. එයා මහ පොළොවේ පස් තරම් ගෙවලා මේ පිට පස් තරම් තව ගෙවන්න ඉතුරුලා තියෙන කෙනෙක් කියලා එහෙම කිව්වොත් අපිට ඔක්කො කරන්නේ හේතු සාධක තියෙනවා. එහෙනම් මේකයි ආකාරණය. අපි අල්ලාගෙන තියෙන අපේ තියෙන බලාපොරොත්තු ලෝකෙට බැඳලා තියෙන බැඳීම් වලින් අර මහ පොළොවේ පස් තරම් තියෙන හරියක් අපිට පේන්නේ නැති හරියක්. අපිටම හිතා ගන්න බැරි හැටි. උච්චාරි බැඳිලා තින්නේ ලෝකෙට කියන්නේ. මෙන්න මේ නිසා අර අහක් වීමේ අංගය නොපෙන්න හරි. අපිට හිතා ගන්න බැරි හරියක් අහක් වුණා. ඉතින් අපි මේ ආසා අපි ඔයාලා ආසද මම නම් මොනවටත් ආසා කරන්නේ. එහෙම කියන කෙනාගේ හොයලා බැලුවොත් එහෙම ආසාවල් කොච්චර තියනවද බලාපොරොත්තු කොච්චර තියනවද මේ ලෝකේ යමක් භුක්ති විඳින්න කියලා. අප්‍රමාණ තියෙනවා. නමුත් යාර තේරෙන්නේ එච්චර බලාපොරොත්තු ඇතුවද මම ඉන්නේ. ඔන්නෝක තේරෙන්නේ. ආසාව කියන එක තව විදියකින් කියනවා නම් අපි මේ ලෝකේ යමක් බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ බලාපොරොත්තු වෙන ඒවා අවිද්‍යාව සහගත තෘෂ්ණා සහගත යම් තරමක් ඇද්ද. මෙන්න මේ ටික අපි සසර ගමනට ගෙනියනවා. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් අපි ළඟ ඇති වෙන යම්තා බලාපොරොත්තු වෙනවා. ඒව තමයි අපි සසර ගමනට ගෙනියන මූල ධර්ම. ඔන්න ඔය බලාපොරොත්තු විදහාගෙන දාශය. සසර ගමනට ඇදගෙන යන්න තිබිච්ච බලාපොරොත්තු වෙන ආසාවල් ඉවරයි. ඇලීම ඉවරයි. මෙන්න මේ ටික අයින් කරන්න ඕන. දැන් නිවන බලාපොරොත්තු වෙන කෙනාට ඒ ටික අයින් කරලා බෑ. ඒක නිවනට හේතු වෙන හරිය. ලෝකයේ බලාපොරොත්තු වෙන කෙනාට කියනවා චන්ද රාගය. ඒ චන්ද රාගයෙන් ලෝකයේ බලාපොරොත්තු වෙනවා. ඡන්ද ඉක්විපාදයෙන් නිවන බලාපොරොත්තු වෙනවා. ඔබ බලාපොරොත්තු තෝරගන්න. ඡන්ද ඉද්ධිපාද කියන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වලටයි තියෙක. හතර ඉද්ධිපාද වලටයි. ඒක අවශ්‍යයි. ලෝකයේ බලාපොරොත්තු වෙන්නේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන්. මෙන්න මේ වෙනස තෝරගන්න. දැන් ලෝකයට අයිති මොනවද? ඇස ලෝකයට අයිති. කන ලෝකයට අයිති. දිව ලෝකයට අයිති, නාසය ලෝකයට අයිති, කය ලෝකයට අයිති, මන ලෝකයට අයිති. දැන් ලෝකයෙන් බලාපොරොත්තු වෙන ලෝකයේ බලාපොරොත්තු වෙන්නේ මොකටද? ඒවා මොකටද අපිට? රූප බලන්න. ශබ්ද අහන්න. ගන්ධ සුවඳ දැනගන්න. රහ දැනගන්න. ස්පර්ශ දැනගන්න. ওই දැනගත් ඒවා ගැන හිතන්න. ඔන්න ඔය කාරණා ටික බාහිර ලෝකයේදී. ওই ටික මුක්ති විඳින්න අවශ්‍ය කරන ටික අපි ළඟ තියෙනවා. ඇසකන දිවනාසය ශරීරය මන අපි ළඟ තියෙනවා ලෝකේ භුක්ති විඳින්න. ওই ටික හදාගත්තේ ලෝක භුක්තිය අවශ්‍ය නිසා. ඒ බලාපොරොත්තු නිසා කර්ම ශක්තියකින් නිපදෙන්නේ. නෑ එතකන දිවනාසී ශාරීරිය මන කියන ඒවාන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ලෝකේ තියෙන්නේ. ලොවන්න අපි අන්තරම බලාපොරොත්තු වෙනවා. ඒ තාකල් ලෝකෙන් ඉක්ම යන්න බෑ. ලෝකේ පැවැත්මට හේතු අපි හිතාගෙන ගියා කැමති වුණත් නැතත් මොනාගම කිව්වත් ආගම නොකිව්වත් ඕකේ කිව්වත්. එතකන දිවනාසී ශාරීරිය මන කියන මේවෙන්නේ. යම් තාකල් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම බලාපොරොත්තු වෙනවාද? අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා බලාපොරොත්තු වෙනවා නම් ඒවා හොඳයි කියලා බලාපොරොත්තු වෙනවා. අන්නේ බලාපොරොත්තු අපි ළඟ යම් තා තියෙනවා නම් ඒ බලාපොරොත්තු කන්දරාව නිසා තමයි අපි පැවැත්මට හැදෙන්නේ. විස අවිද්‍යාව, තෘෂ්ණා, තෘෂ්ණාවෙන් බෙද ගන්නවා කියන්නේ ලෝකෙ බෙදෙන්නේ ඕකේ. මෙන්න මේ නිසා මෙන්න මේ දින බලාපොරොත්තු සමූහය කොච්චරද කියනවා. දැන් අර මම මොනවටවත් ආසා නැහැ කියලා කියන කෙනා බලන්න බලාපොරොත්තුවක් නැද්ද ඇයි? හොඳ එක දියක් බැලුවට පස්සේ දැන් ඇති කියලා හිතෙනවා. අප්‍රමාණ. උත්තර බැලුවත් නෑ. උල්ට සත්‍යයක් කරනොත් ඒ පැත්ත බලලා මොකද බලන්නේ? ඒක මොකක්ද කියලා දැනගන්න ඕනේ. දැනගත්තට පස්සේ ඒක වැදගත් දෙයක් කියලා හොයලා බලලා වැදගත් දෙයක් නම් එයාලි එලි බලනවා. තව තවත් බලන්න ආසාව වෙනවා. රැස් කරගන්නත් ඕන. රැස් කරගන්නත් බලනවා. විඳින්නත් ඕන. විඳින්නත් බලනවා. ඉතින් මතු පතංගා හොඳ දෙයක්ද කියලා සීපැත්තේ හොයා හොසි කරනවා. මෙන්න මේ විදිහට ලෝක සත්‍යය පතන්න බලාපොරොත්තු වෙනවා. විඳින්න රැස් කරන්න බලාපොරොත්තු වෙනවා. විඳින්න බලාපොරොත්තු වෙනවා දැනගන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න අපිට අපේ තේරුම් ගන්න පුළුවන් විදිහකින් අපි බලාපොරොත්තු ඇති කරගන්න ආකාරය. අයි ප්‍රාර්ථනා කරනවා. මේ ලෝකෙ ඇහෙන් ඇහැට පේනේම, කන්ට ඇහෙනේම, දිවට දැනෙනේම, නාසයට දැනෙනේම, කයට දැනෙනේම, හිතට දැනෙනේම යලි යලි ගොඩනගනගා අරගන්න ස්පර්ශ කරන්න විදිහට. ඒ වේදනා භුක්තිය සඳහා අපි යම් තරමක් බලාපොරොත්තු තියා ඉන්නවනම් මෙන්න අපි පතනවා කෙලවරක් නේද මතු මතුත් මට ඕන මතු මතුත් එහෙම ලැබෙන්නේ නැහැ. මොන එක බලාපොරොත්තුවා. ලැබුවර පස්සේ අනේ මගේ කියලා මම කියලා මගේ කියලා ගොඩ ගහ ගන්න නැත්නම් ඊළඟ බලාපොරොත්තු. එතකොට රැස් කරගන්න. ඒතර විඳින. විඳින්න ඕන නිසා අර ගොඩ ගහ ගන්න. ඒක විඳින එක. එහෙන් මනවන්න රූප කණින් මනවන්න ශබ්ද, දිවට මනවන්න රස, නාසයට මනවන්න ගන්ධ, කයට මනවන්න පොට්ටප්ප, ඉදර මනවන්න ලාභ. මෙයා විඳින එක කරන්න ආසයි. දැන් විඳීමේ බලාපොරොත්තු. ඉතින් විදීමේ බලාපොරොත්තුෙන් තවත් එහාට එකක් දෙනවා. අරක මොකක්ද? මේක මොකක්ද? කවුද මේ? කොහෙද යන්නේ? මොනවද මේ? ප්‍රශ්නාර්ථයක් නගනකා පරිේශනයක් කරන බලාපොරොත්තු. ඕරිනා දැනගැනීමේ බලාපොරොත්තු. යම් දාසක ඔන්නෝ කියන බලාපොරොත්තු ඔක්කොම නැති කරු දාලා අරිහත්. ඉදාර කෙලසන ධර්ම ඉවරයි. එහෙනම් දැන් අපි දකින්න ඕනේ බලාපොරොත්තු යම් තරමක් ළමකින් නැති වෙනවා. මෙන්න මේ ධර්ම තමයි අපි නැති වෙච්ච අත්‍යරිච ප්‍රකෘති. යන්ත්‍රම බලාපොරොත්තු අපිට තියෙනවාද? ඒ අපිට ඉතුරු තියෙන කොට. අයින් කරගන්න තියෙන කොට. මෙන්න අපිට සිංහලෙන් බලනවා නම් දී තේරුම් ගන්න ක්‍රම. දැන් මේක පාලි පදවලින් කියන්නේ කිව්වොත් මෙහෙම තේරෙන්නේ. ඔක එකපාර. අපිට අපිට තේරෙන අපේ භාෂාවෙන් කියනනම් ওই විදිහට තේරුම් ගත්තාම හොඳට පැහැදිලිව තේරෙනවා. පස්සේ ඔක පාලියට දාලා බැලුවත් ඔක ක්‍රමානුකූලව ගෙදලා තියෙනවා. වෙළඳාම් කරන කොල්ලවත් ඔය ක්‍රමානුකූලව ඉඳලා තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා මේ ලෝකේ අපි තියෙන බලාපොරොත්තු යම් කෙනෙක් සෝතාපන්නිය කුණුගා. එයාට පතන්න වටිනාකමක් මේ ලෝකේ නෑ කියලා දකින්න. ඇහෙන් රූප පේනවා. බලනවා. විඳිනවා. ඒක තවත් දේ රැස් කරනවා. හැබැයි මේවා තියාගන්න පුළුවන් දේවල් නෙමෙයි. මෙයා රැස් කරලා තියාගන්න පුළුවන් වස්තු නෙමෙයි. මේක මට සදාතනික සැනසීමක් දෙන වස්තුවකුත් නෙමෙයි. මේ ලස්සනට වේනදී. මේ මිහිරට ඇහෙනදී මට සදා සැනසීම දෙන වස්තුවකුත් නෙමෙයි. ඒක දකින්න. මේ සුගන්ධයේ වුණ අපි ආග්‍රහකම මිහිරි ගන්ධයක් ඇතනවා. මේකත් කවදාවත් මම බලාපොරොත්තු වෙන සැනසෙල්ල සදාතනික සැනසීමටපත් වෙලා ඉන්න පුළුවන් වස්තුවක් නෙමෙයි. ලබන රසයක් ඇතනවා. මේකත් සදාතනික සැනසෙල්ල දෙන වස්තුවක් නෙමෙයි. ලැබෙන ස්පර්ශයක් ඇතිනවා. ඒක සදාතනික සැලසිල්ලක් දෙන වස්තුවක් නෙමෙයි. ඊනමට පතපතා ගන්න තරම් මේකේ වටිනාකමක් නෑ. හැබැයි වටිනාකම නැත්නම් ඉවරට වැස්සෙන්නේ. ඔන්න බහැපු හරියි. විවන්දි ස්පර්ශ. අවත් මේ ස්පර්ශ සදාකාලිකව සදාහරම තියෙන දෙනකුත් නෑ. එහෙම ලබාගෙන ඉන්න පුළුවන් දේකුත් නෙමෙයි කියේ. මෙන්න මේ විදිහට මූලික වශයෙන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංච කාමයන් පිළිබඳව ඒවා වටිනවා ඒවා සදාතනිකව තියා ඉන්න පුළුවන් වස්තු හරයක් ඇති වස්තු කියන මෙන්න මේ දෘෂ්ටිය ඉස්සෙල්ලා දුරු වෙනවා. දහම් දර්ශනය කිරීමෙන් ලබන්නා මේ පහ වීමට කියන දර්ශනේන පහතාව. දර්ශනයෙන් පහ වෙලා යන හැටි. මෙන්න මේ ටික පහ වෙලා ගියාට පස්සේ භාවනාවේ පහතාව කියන භාවනාවෙන් පුරුදු කරනකොට තියෙන ඊළඟ ඉදිරිය කරගන්න. දර්ශනයෙන් පහ කරන හරිය දර්ශනා නොකරපු කෙනෙකුට භාවනාවෙන් පහ කරන හරිය පහ කරගන්න බෑ. එහෙනම් දර්ශනීය පහ කරනකොට බණ අහලා තේරුම් අරගෙන ඒ දහම් දර්ශනීය පහ කරගෙන ඉන්නවා. ඒක ධර්ම ශ්‍රවණය කරන්නේ. භාවනා කළා සෝවාන් වෙනවා කිව්වොත් එහෙම වෙන්න විදිහක් නෑ ධර්මයේ බෙන්ලා තියෙන විදිහ ධර්මයට ඔප්පු කරන්න. පාරතෝගෝසක ප්‍රත්‍ය සද්ධර්ම ශ්‍රවණීය කර්ණා කල්යාණ මිත්‍ර සම්පත්තිය යෝනිසෝ මනසිකාරී මේ ආදි වශයෙන් තියෙන්න ඕනේ සෝතාපන්න අංග හතරක්. ඒ ඒකක් නැතුව එහෙම සෝතාපන්න වෙන්න බෑ කිව්වොත් උක්කු කරන්න බෑ. ධර්මය. දැන් බණහල වෙන බණහන වේලාවකදීම ලැබෙන යථාබෝධය තුලයි තමයි කල්යාණ මිත්‍ර සම්පත්තියක් ඇතුලේදී සද්ධාර්ම ශ්‍රවණය කරන වේලාවක නුවණින් මෙනෙහි කරමින් ඒ වගේම ධර්මාබෝධයේ හේතුකාරක තියෙන කෙනෙක් ඉරිය කරගත්තා නම් අන්න යාත සෝතාපන්න ඵලිය ලබන්න හේතු වෙනවා. අන්න එතෙන්දී එයා දැක් ගන්නවා මේ හරයක් තියනවා කියන වස්තු දිනනවා කියලා කිව්වොත්. මේව ඇත්තද බොරුද? එයා දැනගන්නේ ඇත්ත ඇති ආකාරය. ඇත්ත මේකයි කියලා දැනගන්න. බොරුව මේකයි කියලා දැනගන්න. මෙන්න මේකයි සිද්ධ කරගන්න. මෙන්න මේ ඇත්ත මේකයි බොරුව මේක කියලා දන්නේ නැති නිසා ලෝක සත්‍යය අසීමිත බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නේ. ඔය දැනගන්නවා සමගම අසීමිත බලාපොරොත්තු විදිරයයි. අන්න ඒ නිසා තමයි කිව්වේ අර අප්‍රමා මහා ගුණ අත්හැරලා යනවා කියන සෝවාන් වෙනවා. හැබැයි එයා ඉවර කරේ නෑ විදීමේ බලාපොරොත්තු. ඒවා තව තියෙනවා. පංචකාමී විදීමේ බලාපොරොත්තු ඉවර වෙන්නේ කාම රාග පටික දෙක තියෙනවා. ඇලීම තියෙනවා නම් ගැටීමත් එතන තියෙනවා. ඇලීම දුරු කරගත්තේ නෑ. අන්න ඇලීම දුරු කරගන්න අවිජ්ජා දෝමනස දුරු කරගන්න තමයි සතර සතිපට්ඨානිය වරන්න තියෙන්නේ. එතන පටන් වරණ දහම් භාවනාවේ පහතාව. භාවනාවේ පහ කරන්නේ වතින් ඉඳවිද. අන්න වැඩිම ඉස්සර තීරුම් ගන්න හරිය තමයි අර මුලින් කිව්ව දර්ශනීය පහතබ්බ කියන ගුණක දර්ශනීය පහ කරන ගුණ. මේ දර්ශනීය ලබන්නේ මොන ධර්මයේ? සුවාසූදහසක් ධර්මස්කන්ධය කියලා අපිට තියෙන්නේ ඕකට මාර්ගය පාදා ගන්න අවශ්‍ය දැන්න එන්නේ. ඉතින් ආවට පස්සේ අපිට ඒකායන මාර්ගයේ වහින්න දින කාටවත් දින එකම මග. ඒකට කියනවා ඒකායන මාර්ගය. කාගක්ෂේ, දේශක්ෂේ, මොහක්ෂේ කරන යම් මගක් ඇද්ද ඒක ඒකායන මාර්ගය. මේ මාර්ගයට එන්නේ අපි ඉන්න විවිධාකාර දෘෂ්ටි වල. මේ දෘෂ්ටි කපලා ඉන්නවා. එක එකනා එක එක දෘෂ්ටි වල ඉන්නවා. ඒ ඒ දෘෂ්ටියෙන් එයායි බිඳහැර ගන්න ඒකට දහම් මගක් ඒ දහම් මග තුලින් තමන් යන ඒ දෘෂ්ටිය වැරදි කියලා තේරුම් අරගෙන ඒකෙන් එයා මිදෙනවා. 84000ක් දෘෂ්ටිවල මේ ලෝක සත්‍යය ගැවසෙනවා. එක එකනා එක එක දෘෂ්ටියේ ඉන්න අපිට පේන්නේ නැති වුණා. ඇති සිව්. නෝ බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටිය දැනගෙන ඒකට ගැළපෙන ඒක විදින්න අවශ්‍යයක් මුලින් දේශනා කරනවා. මෙන්න මේක එයා දෘෂ්ටිය බිඳගත්තට පස්සේ එයාට එනවා. ඇත්ත වශයෙන්ම මට තේරෙනවා දැන් මං හිතපු දෘෂ්ටිය වැරදි. ඒ මගේ කෙලෙස් සංසිඳවන්න කෙලෙස් දුරු කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක මට ඔප්පු වුණා මේ දේශනාවෙන් ඉරන්න දැනගන්න. අන්න ඒ විලාට එයාට අවශ්‍යතාවයක් එනවා. ඉතින් ඒක නෙමෙයි නා මගේ ඕකද මග. අන්න අවස්ථෙන්ද ආවා. අන්න ඒකායන මාර්ගය කියලා දෙන්න දෙන්න ආවේ උදේ. අන්න එතෙන්දී රාගක්ෂේත, දේසක්ෂේත, මොහක්ෂේත ඕනෑන යදනීච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා කියන එක දේශනා කරනවා. අන්න අටක් කරා තියෙන පද. අකුරු වලට පද තුන. අනිත්‍ය දුක්ඛ අනාත්ම. වෙන්නේ ධර්මයේ දේශනා කරන තැන. නිවන් දකින්න ධර්මය. එතෙන්ට ආපු කෙනාට දැන් අපේ ඉන්නට එතෙන්ට ඉන්න අමුතුය හොයන්න ඕනේ නැහැ. දැන් පරිශීලනය කර කර ඉන්නේ. නිවන් දකින්න ඒවා එකක්වත් නැහැ. අපිට නිවන් දකින්න එකක් හොයාගන්න ඕනේ. එහෙනම් දැගිලි ඕනෙන් දැවිලා නින්න. නිවන් දකින්න එක හොයාගන්න මොකද්ද? යදනිච්ඡන් තන් දුක්ඛං තන් දුක්ඛං තදනත්තා කියලා විග්‍රහ කරගත්තාම නිවන් දකින්න. ඔය පොඩ්ඩයි එන බුදුරන් වහන්සේ ළඟදී ඉඳන් නිවන් දකින්න බණක් අහලා ගියාට පස්සේ අවුරුදු ගානක් බණ ඇහුවේ නැහැ. ඇයි දෙක ජීවිතේට වනහල්ලා. බුද්ධ ධර්මයේ කියන මොකද කියලාවත් දැනෙති කෙනෙක් තමයි බුදුරණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉස්සෙල්ලාම වැඩිලා බණපදයක් ඇහුවා. බණපදය අහලා නැගිටිනකොට සෝවාන් වෙනවා. ඉන්න දැන් මෙතින් දැවිල හොඳ වෙනව පේනවා. නිවන් <clears throat> නිවන් දකින්න අහන්න තියෙන බණ බොහොම පොඩ්ඩයි. ඒ ටික වැහිලා. ඒ ටික හැඟවිලා. ඒ නිසා විල නිවන් දකින්න බැහැ. සිද්ධ වෙලා තියෙනවා. අපි දන්නා නිවන් දකින්න බණ හුඟා කහන්න ඕන. ගොඩාක් දැනගන්න වෙන නිවන් දකින්න කියලා. දුන්නා දාසි වාගේ ගා කහල ගොඩාක් දැනගෙන වෙන නිවන් දකින්න. දැන් මෙන්න මේකෙන් අපි තේරුම් ගන්නවා නිවන් දකින්න අවශ්‍ය කරන්නේ ඔන්න ඔය අකුරු 8යි පද 3යි හරියට තෝරගන්න. ඔතනයි තියෙන්නේ. සීලයෙන් තොරව සමාධියක් නැහැ සමාධියෙන් තොරව ප්‍රඥාවක් මේකත් ධර්මාන. හැබැයි එහෙනම් සීලය කියන්නේ වද කියලා හිතාගත්තොත් වැරදි. ඒකයි ප්‍රශ්නේ. පංච නීවරණ සහිත වෙනවා නම් දස අකුසලයේදී කියන තව නමක් තමයි පංච නීවරණ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විදිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ පහ යම් තැනකද දස අකුසලයේ කෝක හරියද? ඒක ප්‍රාණඝාත චේතනාවක් තියෙන්න ඕනේ. ඒක අදත්තාදාන චේතනාවක්, ඒක කාමීච්ඡාචාර චේතනාවක් නැగిලා තියෙන්න ඕනේ. ඒක මුසාවාද, දෙසුනාවාද, පරසාවාද, සම්පප්පලාප චේතනා නැගින්න ඕනේ. ඒක ලෝභ, ද්වේෂ, මෝහ චේතනා නැගින්න ඕනේ. මේ හිතෙන්, කයෙන්, වචනෙන් යම් අකුසලයකට චේතනාව පහළ වෙවි ඉන්නේ යම් මොහොතක් ඇතනම්. ඒ මොහොත තුළ අපි ඉන්නේ පංච නීවරණ තුල. එහෙනම් දස අකුසල තුල. ඉතින් මේ දස අකුසලයෙන් වෙන් වෙච්ච වෙලාවක අහන බණ තමයි තේරෙන්නේ පංච නීවරණ දුරු වෙච්ච වෙලාව කියන බණ තමයි වැටහෙන්නේ. පංච නීවරණ සහිතව බණ ඇහුවා තේරෙන්නේ. අවිද්‍යාවෙන් කියනනම් දසකුසල චේතනාවකින් යුක්තව ඉඳගෙන බණ අහගෙන තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් පහන් හිතින් ධර්මාභෝධය ලබා ගන්න බලාපොරොත්තු වෙන බණහන ඉඳගත් වෙලාවේ ඔහුට එකක්වත් තියනවාද එහෙනම් ප්‍රාණඝාතට වතා සමාදන් වෙලා නැති කෙනෙක් මම අද කොහොම හරි මේ නිවන් දකින්න බණ අහන්න උරා ගන්න ඕන එක බෝනුකමකින් විශාල අවශ්‍යතාවයකින් ගෞරවයෙන් ඒ බණපදයක් අහන් ඉඳගෙන ඉන්න චිත්ත ප්‍රසාදයෙන් ඉන්න වෙලාවට. ඔය ළඟ ওই දස අකුසල චේතනාවම නේ. එහෙනම් ওই පංච නීවරණයෙන් ඉවත් වෙලා ඉන්න තදංග ප්‍රහාණය කරලා ඉන්න වෙලාව. සත් අංගේවත් ඒ මොහොතේදී ඌට පංච නීවරණ දුරු වෙනවා. එහෙනම් පංච නීවරණයෙන් තොර වූ චිත්ත ස්වභාවයක් අන්නේ වෙලාවේ තියෙනවා. මේක සමතේටපත් වෙච්ච සිතක්. තදංග සමතේ. වෙතියි. මෙන්න මේ තදංග සමතියෙන් යුක්ත වෙලාවේ තමයි දැන් මේ බණහල ඉන්නේ. දැන් සමතේ තියෙන්නේ. දැන් සමතයයි ධානයයි දෙකක් පටලවාගෙන. ධාන වලට සමත කියනවා කියන්නේ. නීවරණ සමතයටපත් වෙන හින්නේ සමත කියන්නේ. එහෙනම් දැන් මේ නීවරණයට සමතයටපත් වෙලා තියෙන ඉලන්න මේ තදංග සමතය. විස්කම්බන සමතේ වෙලා තියෙන ධානලාභී. සමුච්ඡේද සමතේ වෙලා තියෙන මාර්ගඵලලාභී. එන අද මේ ඉන්නේ සදංග සමතෙන් යුත් වෙන ඉලාවට කොහොම හරි ඕනේ සමතේ. විදර්ශනාව. දැන් විදර්ශනාව නගා ගන්න සුදුසු වෙලාව සමතේ තියෙනවා. දැන් විදර්ශනාව නගා ගන්නකොට ලෝකේ යථාර්ථයේ විශේෂයෙන් දකින්න ඕනේ. අපි දකින්නේ වෙන ක්‍රමයකට. මේ දකින්න ක්‍රමේ මූලා ක්‍රම. අවිද්‍යාසහගත ක්‍රම. අපි විද්‍යාසහගත ක්‍රමෙන් දකින්නේ සුසු වෙලාවක් දැන් ආවා. දැන් අවිද්‍යාව තියෙන්නේ කොතනද? නිත්‍යයි සුඛයි ආත්මයි කියන දෘෂ්ටියෙන් නිකන් අවිද්‍යාව. විද්‍යාව පැත්ත තියෙන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන විද්‍යාව පැත්ත. අනේ විද්‍යාව පැත්තට දැන් එන්න තියෙනවා නම් විදර්ශනය කරන්න උතින්. මේ විදර්ශනයේට අවශ්‍ය වෙන අනිත්‍ය දුක්ඛ අනාත්ත තේරුම් ගැනීම ඉස්සෙල්ලා. අනේ යදනිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා කියවක තෝරගන්න. දැන් අද වහලා තියෙන පළවෙනි ධර්ම. නිවන් වගේ වහලා කියව නොතන. යමක් අනිත්‍ය නම් ඒක දුක. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි. අද තොරන්නේ මොනේද මහත්මයා? නැවතන තොරන්නේ මොනේ? යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි. කොහොමද තෝරන්නේ? දැන් පොඩ්ඩක් අපි හිතලා බැලුවත් අර යෝනිසෝ මනසිකාරී අවශ්‍යයෙන් සෝවන්නේ නෝනි මෙනෙහි කරනවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන එක අපි කිව්ව හැටියට පිළි අරගෙන තවත් ඉන්නවා මිසක්. අපි පොඩ්ඩක් කල්පනා කරලා යෝනි නුවණින් යෝනිසෝ මනසිකාරින්ගේ නුවණින් මෙනෙහි කරලා බැලුවද? ඒක ඇත්තද කියලා. ඒ කියන කතාව. යදානිච්ඡන් තන් දුක්ඛන් කියන pāli පෙළ දහම්. පෙළ දහමේ වැරදි නෑ. අර සම්පූර්ණයෙන් හරි. නමුත් සිංහල තේරුම පෙළ දහම ඒක ආචාර්යවාදයක්. ආචාර්යවරු pāli දැනගත් ආචාර්යවරු පදේට අර්ථය ඇති. ඒගොල්ලන්ට වැරදි දෙයක් කියනවා යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. යදනිච්ඡන් තන් දුක්ඛා කියන එකට පාලි සිංහල පාලි දැනගත්ත ආචාර්යවරයා මේකේ අර්ථය මෙන්න මේකයි කියලා යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කියලා දුන්නා. අපි අද අපි ඉගෙන ගන්න සිංහල බණට තියෙන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා අහපු එක. ඉතින් අපි ඔක ඇත්තද කියලා පොඩ්ඩක් පරීක්ෂණ කරලා බලුවා නම් අන්න හරි. දැන් යමක් කිව්වහම මේ ලෝකේ පවතින කිසි දෙයකින් ඉදිරි අත්හැරිච්ච එකක් තියෙනවා. ඔක්කොම අවුලානේ යමක් කියන්නේ. හොඳයි මේ ලෝකෙ පිළිලා තියෙන්නේ මුළු පංචස්කන්ධයම දුක්ඛස්කන්ධය කියලා බුදුරන් ආදී දේශනා කරන්නේ. මේ ලෝකේ දුකෙන් පිළිලා තියෙන්නේ. දුක්ඛෝ ලෝකේ පතිතිලා. ලෝකේ දුකේ පිළිලා තියෙන්නේ. එහෙනම් මේ පංචස්කන්ධයටයි දිගේ බැලුවා යමක් කියන දේ හැමදේම බැලුවා. දුකෙන් පිරිච්ච සියල්ලමත් යමක් කියන එකේ තියෙන විශාල වශයෙන් මේ ලෝකේ පැවැත්මේ තියෙන ඔක්කොම දුකෙන් පිරිච්ච. අපි දන්නේ නැහැ ඒක හිම්ම බව. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි. ඔබේ තෝරන. අපි හිතමුක අංශභාගයයි කියමුකේද? යමක් ඉඳයි කියන්නේ. පිළිකාවතයි තියෙන්නේ. අනිත්‍යය කියන්නේ ස්ථිර නැහැ කියලා ගත්තොත්. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි. ඒ කියන්නේ අංශභාගයේ පිළිකාව ස්ථිර නම් සැපද ස්ථිර නැත්නම් දුකද? අංශභාගය හැදෙනවා පිළිකාව හැදෙනවා. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කියන්නේ. අංශභාගයේ පිළිකාව ස්ථිර නැහැ කියන්නේ ඒක කවුද? ස්ථිර නැණ හොද කරන්න බෑ. ඒක ස්ථිර නැත්නම් ස්ථිර නම් එහෙම හොද කරන්න බෑ. ස්ථිර නැත්නම් හොද කරගත්ත හැකි වේදා බීලා හරි පුළුවන් කොහොම හරි. ඉතින් යමක් ඉතිර නැත්නම් ඒක දුක කියන්නේ ඉතිර නම් සැපයි නේද? ඒක නිපැත. යමක් ඉතිර නැත්නම් ඒක දුකයි. යමක් ඉතිර නම් සැපයි. ජීවිතයේ අන්තභාගයේ පිළිකාව ඉතිර නැත්නම් දුකයි. ස්ථිර නැත්නම් අංශභාගය පිළිකාව එහෙම වුණා. මේ මේ ස්ථිර නැත්නම් හොද කරගන්න පුළුවන්. ස්ථිර නම් අන්ධභාගය උඩ කරගන්න බෑ. ජීවිකාවත් හොඳ කරගන්න බෑ. ඉතිර ඉතිර. නේ ඉතිර නම් සැපද? ඒකයි පිළිකාව අන්තභාගය හොඳ කරගන්න බැරි නම් සැපද? හොඳ කරගන්න පුළුවන් නම් ඒක දුකද? එහෙනම් කොයි යමක් ඉතිර නම් ඒක දුකයි කියන එක ඇත්තද? මේ සංසාර ගමනක් තියෙනවා. අනාථ සසර ගමන. ගුහිරි උපදින්න වෙයි දන්නේ. යන ගමන කොහේ යන්න වෙයිද දන්නේ. වැඩි හරියක් යන්නේ සතර අපාය. අලාතුරකින් මිනිසත් බවක් ලබනවා. ලබාගෙන ගියා බොහොම මාදීන් වේල් ලවන ඒක යන්න. එතකොට අපිට බැරිලා හරි මේ සංසාර ගාමනේ දුක්ඛිත සංසාර ගමන ඉතිර නැත්නම් ඒකත් දුක. අපි නිවන් අවබෝධ කරගෙන සතර දුක නිවා ගන්න. ඒ දුක ඉතිර නැත්නම් නේද? යම් තැනක දුක කියන දේ ඉතිර නැහැ. දුක් මාර්ගයේ ස්ථිර නම් අපිට පුළුවන් ද මිදෙන්න? දුකෙන් මිදෙන්න පුළුවන්. ස්ථිර නැත්නම් නේද අපි දුකෙන් මිදෙන්නේ. ඉතින් ස්ථිර නී දුක කියන එක ස්ථිර නැති නිසාම නේද අපි දුකෙන් මිදෙන්නේ. ඒක දුකද? ඒක නේද සැප. ඉතින් යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කියන එක මොන ධර්මයේද ගැලපෙන්නේ? ධර්මයට ගැලපෙනවා. ඕන ධර්මයට බහ බැලුවා. ගැලපිලා නැහැ. ඉතින් එහෙමනම් කවුරුනද අපි මේ වචනේ දරාගෙන හිටියොත් මේක ඇත්ත කියලා. විනීත බහ බලපුවම දරා හිටින්න එකක් තියෙනවා. දරන්න ගැලපෙනවා. විනීත දැසින් දෙන්නේ නැහැ. ධර්මයට බහ බලන්න විනීත තසඳා බලන්න. ධර්මයට වහා හිටින් නැත්නම් විනයට සැලසෙන්නේ නැත්නම් බුද්ධ දේශනාවක් නෙමෙයි කියලා අයින් කරනවා. බුදුරන් වහන්සේ දේශනා හතර මහා ප්‍රවේශය සූත්‍රවල දේශනා කරන පැහැදිලි. ඒ නිසා අපි ධර්මයට බහා බැලුවා විනීත බහා බැලුවා. යමක් ඉතිරි නැත්නම් ඒක දුකයි කියන වචනේ. බහ බලපුවා බහ හිටින්න. එන පේනවා බහ හිටින්න නැත්නම් ඒක දෘෂ්ටියෙන් බැලුවොත් මිත්‍යා දෘෂ්ටිය. නැත්නම් මිත්‍යා දෘෂ්ටිය තරහින්ද වටිනවද? විනීත ඉක්මවා ගන්න ගන්න වටිනවද? ඉක්මන වගක් නෙමෙයි නම් ගත්තොත් මොකද වෙන්නේ? ඉක්මන විදිහන්නේ. මොකද? මිත්‍යා දෘෂ්ටියකින් කොහොමද ඉක්මන්නේ? මිත්‍යා සමාධියක් එනවා මිස සම්මා සමාධියක් එනවා. සම්මා දිට්ඨිය කියන සම්මා සමාධියක් තියෙනවා. සම්මා සමාධිය සම්මා ඥාන සම්මා විමුක්තිය ලබන නිවන් දකින්න. සම්මා ඥාන සමාධි ලබන්න. සම්මා දිට්ඨියෙන් ආරම්භ කරන්න. සම්මා දිට්ඨියක් ඇති දිනයි සම්මා සංකල්පනාවක් කියන්නේ. ඉතින් සම්මා වාචා සම්මා කම්මන්ත ඉන්නේ ඉතින්. සම්මා ආජීවය හැදින් ඉතින් වායාම සති සමාධිය හැදින් ඉතින්. සම්මා දිට්ඨිය නැත්නම් ඊයින් මෙහා එකම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එකක්වත් වරන්ද බෑ. වැඩිට විදියක්. එහෙනම් මුලදීම අපි සම්මා දිට්ඨියට වත් කරන දේ කෑවෝ. ඔබ ওই විදිහ වැරදි අදහසක් ගත්තා. අපිට පුළුවන් දෙයින් නිවනක් ගැන කතා කරන්න. දැන් නිවන ගැන කතා කරන්න දෘෂ්ටිය පිරිසිදු වෙන්න ඕනේ ඉස්සෙල්ලා. සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනේ. සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් යදානිච්ඡන් තන් දුක්ඛන් කියන වචනේ නියම අර්ථය ගන්න ඕනේ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා අර්ථයේ සිංහට හොරන්න කියන පස්සේ අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? යථාර්ථයෙන් පිටපයින් සිද්ධ වෙන්නේ. දැන් අපිට එන්න විදිහක් නැහැ. සම්මා දිට්ඨිය. යමක් ඉතිරි නැත්නම් ඒක දුකයි කියන දෘෂ්ටියක අපි පිටලා ඉන්නේ. දෙයින් අපි ඔව් ඔව් ඔව් නෑ යදනිච්ඡන් තන් දුක්ඛං යමක් අනිත්‍යද ඒක දුකයි ඔව් ඔව් ආත්මයි ඔව් ඔව් ඔව් හ්ම් දැන් ඒ නිසා යමක් යමක් නිසා යමක් වෙනවා කියෝ දෙකක් නේ. අනිත්‍ය ලක්ෂණය තියෙනවා. ඔව්. අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය උපදරුවෙන් තියෙනවා. ඔව්. දුක්ඛ ලක්ෂණය දුක්ඛ උපදරුවෙන් තියෙනවා. ඔව්. අනාත්ම ලක්ෂණය ඔව්. අනිත්‍ය අනිත්‍ය ලක්ෂණය දුකින්නේ. දුක්ඛ නවත භාවය. ඔව්. දුක්ඛ භාවය දුක්ඛ විරසන භාවය. ඔව්. දැන් මේ දැන් ඉඳන්න මෙහෙම. දුක්ඛ ලක්ෂණය වැටෙන්නේ හිතට. අනිත්‍ය ලක්ෂණය තියෙන්නේ මොකේද? ද්‍රව්‍ය වල නේද? යම් ද්‍රව්‍ය වස්තුවක් හෝ බාහිර දෙයක් තියෙනවා නම් ඒ යමක් කිව්ව යමක නේද අනිත්‍ය ලක්ෂණය? ඈ? හිත කියන්නේ යමක් කියන්නේ. යමක් කියන්නේ හිතටයි නාම ධර්මයටයි. නාම ධර්ම හෝ රූප ධර්ම යන යමක් වේදනා. ඒවේ අනිත්‍ය ස්වභාවය. ඉතින් අනි යමක් අනිත්‍ය නම් ඒක අල්ලන්න ගියාම නේද දුක වෙන්නේ. තේරෙනව නේද? එහෙනම් ඒ දුක්ඛ ස්වභාවය තියෙන අල්ලන්න යන්නේ මානසිකත්වයේ තුලනේ. ඉතින් ඒක දුරු කරගන්න පුළුවන්. අන්න ගන්නවා. ඔව් අනිත්‍ය කියන්නේ නිට්ටය කියලා ගත්තාම අපි ඒකෙදි දුක්ඛ සංඥාවක් අපිට තියෙන මානසිකත්වයේ තුල. ගොඩ ගොඩ නැගෙන එකක්. එහෙනම් දුක්ඛය කියන්නේ අපි ගොඩ නගා ගන්න එකක්. ද්‍රව්‍ය වස්තුවේ තියෙන එකක් නෙමෙයි. ද්‍රව්‍ය වස්තුව වටිනවා කියලා අල්ලගත්තු දෘෂ්ටිය නිසායි අපිට දුකේට වාජන වෙන්න වෙන්නේ. වැටහෙනවද මාස්ටර්? ඉතින් අනිත්‍ය ලක්ෂණේ තියෙන ද්‍රව්‍ය වස්තුව සත් මොනවා හරි සත්පුද්ගල ද්‍රව්‍ය වස්තුවයිට ඇති නාම ධර්ම රූප ධර්මයේ යමක් ඇතනම්. ඒ වතුරනේ තියෙන්නේ. ඒක දුකේ පරිවර්තනයම තියෙන්නේ අනිත්‍ය ස්වභාවය. ඔව්. අනිත්‍ය ස්වභාවයට පසුගොනාදලයක් තමයි දුක ස්වභාවය. ඒක හරියි. ඒතර අනිත්‍ය ස්වභාවය කියලා හිතා අපි ගන්නකොට ස්ථිර නැති ස්වභාවය කියලා ගත්තොත්. තේරුණාද? අනිත්‍යය කියන්නේ ස්ථිර නැහැ කියන ස්වභාවය ගත්තොත්. ස්ථිර නැති නිසාම දුක්ඛ ස්වභාවය ගොඩ නැගෙනවා කියන එක මෙහා. දැන් දුකට හේතු වෙන දේවල් ස්ථිර නැති නිසා. ඒක අපි දන්නවා. ඒකත් ස්ථිර නැහැ. මේ දුකට හේතු වෙන දේවල් ස්ථිර නැත්නම් මේ නිසා අපිට දුක ගොඩ නැගෙනවා. අන්න ඒකයි ප්‍රශ්නේ. ස්වභාවය ස්වභාවය නැති දුක තමයි දැන් අනි ඒතර අපි ඉදෙනකක් වෙනවා. කොටසක් තියෙනවා. කොටසක් ගත්තාම ප්‍රියමනාප ප්‍රියමధుර යමක් ඇත්නම්. ඒක වෙනස් වුණොත් අපිට දුක එන්නේ. අප්‍රියමధుර යමක් ඇත්නම්. ඒක වෙනස් වුණොත් දුක එන්නේ නැහැ. තේරුණානි? අන්න. ඒක දුක එන්නේ නැහැ. එහෙනම් මෙතන තියෙන එක කොටසයි තියෙන්නේ අනිත්‍ය නිසා දුකයි කියලා ගත්තොත්. ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ දෙන යමක් ඉතිරි නැති නිසා කිවිල යනවනේ. අපිට ඒක සැප වෙන්නේ නැහැ. අපි අමතර දෙයක් ගෙවිල යනවා නම් අපිට සැපක් දැනෙනවා. ඒනවනේ. එහෙනම් මේකෙදි මේ ලෝ යම් ලෝකයේ පිය රූපා සාදරව බුදුරන් වහන්සේ දේශනා කරන මේ සියල්ල දුකයි කියලා ගන්න එපා. ඔව්. පිය ස්වභාවය තියෙන මధుර ස්වභාවය තියෙනවා. ඒ තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසවානා නිවිසති. මේ තුරුණාව විතරයි උපදින්නේ එතරම් පවතින්නේ. ඒ ප්‍රියතභාවයේ මధుරසේභාවයේ දුක සමුදය. දුකට හේතුය. සියල්ල දුකෙන් පිළිලා නෙවෙයි. ලෝකේ යම් දුක්ඛයක් ඇත. මේ දුකට හේතුවක් තියෙනවා. දුක හේතුව දුක නෙමෙයි. දුකට හේතුව ප්‍රියතභාවය මధుරසභාවය. ඉතින් බුදුරන් වහන්සේ කියන යමක් මේ ලෝකයේ ප්‍රියතභාවයක් මధుරසභාවයක් නැත්නම් ලෝක සත්‍යය ඇලෙනවා. මේක ආදීනියක් නැත්නම් ලෝක සත්‍යයම විදිනවාද? ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් ඇති නිසාමයි ලෝක සත්‍යය මේ ලෝකෙට ඇලෙන්නේ. එනේ ඒක දුක නෙමෙයි. ඒක ඒ ඇලෙන්න ගියාට පස්සේ ඇලුනේ මොකේද? අන්නේ ඒ ස්වභාවී යමක් ඇත්නම්. අනිත්‍ය ස්වභාවය අන්න ඒකේ තියෙනවා. අනිත්‍ය ස්වභාවය හරියට තේරුම් ගත්තා නම් එතෙන්දි දැක ගන්නවා. ඒකයි ඒ දුකට හේතුව කියන්නේ. නෑ අනිත් ඔතන අනියතං කියන වචනේ අර්ථය අනිත්‍ය කියන වචනේට දීලා තියෙන්නේ. ජීවිතං අනියතං මරණං නියතං ජීවිතේ ස්ථිර නෑ මරණේ ස්ථිරයි මේ පාලි වචනයක් තියෙනවා ඔය අපි අද ස්ථිර නෑ කියලා දෙන අපි අනිත්‍ය කියන වචනේ නෙමෙයි ස්ථිර නැත්නම් කියලා දෙන වචනේ තේරුණාද ඒකට වචනේ අනියත ඔතන තියෙන අනිත්‍ය අනිත්‍ය කියන්නේ ඉච්ඡ කියන්නේ කැමැත්ත අනිත්‍ය කියන්නේ කැමැත්තද නෑ මෙන්න හේතුව යමක් කැමැතිදී නැද්ද? ඒක දුක. දැන් කල්පනා කරමු. අපිට දුකක් එනවා. කැමැතිද? නෑ. ඉන්නේ නැද්ද? එනවනේ. දුකට කැමති නෑ. නම් දුක එනවා. යමක් වෙනසිනවට කැමති නෑ. අපිට කැමති දියා. නම වෙනසින්නේ නැද්ද? වෙනසිනවා. ආන් විතර අපි කැම අද ඉච්ඡසිරි තියනවනේ. අන්න අනිත්‍ය අනිත්‍ය කියන ඉච්ඡ සීනේ කැමැති සීනේ. අපිට සැපක් වෙනවා. පවතිනවද? නිවිල යනවා. කැමැති දෙයකට කැමැති නැහැ. නමුත් වෙන්නේ නැද්ද? නිවිලා. එහෙනම් දුක යන යමක් ඇද්ද සැප යන යමක් ඇද්ද කැමැති සීනේ. වෙන අනිත්‍ය. ඉච්ඡ සීනේ. එහෙනම් මේ ලෝකේ පිය රූපයක් මధుර රූපයක් දුකට හේතුවක් තියෙනවනේ. හේතුෙන්දී පියයි මනාපයි. ඒක කැමැති. අනිත්‍ය කියන්නේ කැමැත්ත. ඒතර අනිත්‍ය කියන්නේ කැමැත්තද නෑ. එන දුක එනවා කැමැති නෑ. නමුත් එනවා. එවත්ම කැබෑන කැමැති නැති දුක එනවා කැමැති කැප යනවා. ඕකනේ දෙවි. මෙන්න ධර්මතාවය. කැමැති නැති දුක අපි කරා එනවා. කැමති සැප අපේ යනවා. මෙන්න මේ නිසා කියනවා හැම දෙයක්ම ඉච්ඡ සීනේ. යමක් අනිච්චද කියන්න ඕනේ. යමක් කැමති සී නැද්ද? ඒකයි දුක. එහෙනම් අන්නාගාන් විදන කිව්ව තේරෙනවා නේද? යම් පිච්ඡං ලබති සම්පි දුකං කිව්වෙ තුන අනිච්ච කිව්ව උතනයි තියෙන්නේ. ඒක තමයි විග්‍රහ කරලා තියෙන්නේ යම් පිච්ඡං ලබති සම්පි දුක්ඛං කියේ. ඒ වෙනුවට අද මොකද්ද ගන්න? මොන වරද්දාගත්තද? අපි දැනගන්න ඕනේ යමක් ඉච්ඡති ලබන්න බැයි නම් අන්න ඒකයි දුක. ඒක තමයි අනිච්ච කියන්නේ. අනිච්ච නම් දුකයි කියන්නේ ඕකට. ඉතින් අපි යමක් කැමති වෙනවා නම් ඇයි කැමති වෙන්නේ? මේ ලෝකේ හරයක් තියනවා කියලා අපි මුලාවක් තියෙනවා. වැදගැම්මක් තියෙන ලෝකයක් අපි හිතීමක් තියෙනවා. ඉන්න අවිද්‍යාව. ඔය අවිද්‍යාව නිසාම අපිට මේ ලෝකේ කැමැත්තෙන් පවත්වන බලාපොරොත්තුවක් එනවා. මේ අවිද්‍යාව තියෙන තාකල් අපිට කැමැත්ත අයින් කරගන්න බෑ. කැමැත්ත තියෙන්නේ මොකද්ද? හොඳින් ඉන්න. මට ඕන හැටියට පවත්වා ගන්න. කැමැත්තෙන් පවත්වා ගන්න දෙයක් එතන නැත්. විදියක් තියනවාද? ලෝක ධර්මතාවයක් තියෙනවා. කොච්චර අකමැති දුක, කොච්චර කරදර අපි අනිෂ්ඨ අරමුණු අපි කැමති නැති ඒවා අපි තියෙනවා. ඒක වළක්වන්න බෑ. අපි කොච්චර කැමති නැත් අපි බලාපොරොත්තු වෙන සප යනවා. ඒක වළක්වන්න බෑ. වෙන ධර්මයේ. ওই ධර්මයේ තෝරලා දෙන එක තමයි කිව්වේ ධර්ම අවබෝධයක් ලබනවා කියන්නේ. ඔන්න ධර්ම අවබෝධයෙන් ওই පොඩ්ඩේ. ඕකෙන් අහක් වෙච්ච ලෝකයක් නෙමෙයි මුළු ලෝකෙම දැනගත්තා. මේ පොතන මොනවා හොයලා බැලුවා. අන්තිමට බලපුවා තියෙන මොකද්ද? අකමැති වන්නා වූ දුක එනවා. කැමැති සැප යනවා. එහෙම එකක්ම මේ ලෝකේ අපි අල්ලනවා මිසක් මම මගේ කියේ. ඕකෙන් තුර එකක් ලෝකේ අල්ලන්නේ. උන් ලෝකේ ඇත්තද බොරුද කියලා පොඩ්ඩක් හිතලා බලන්න යෝනිසෝ මනසිකාරය. හිතලා බලන්න අපිට තීරණ එකක් එනවා. අම් හර සම්පූර්ණ මේ කතාව ඇත්ත. එහෙනම් බුද්ධ දේශනාව නෝකයි. ඕක අයින් කරන්න ක්‍රමයක් නැහැ. විනාශ කරන්න බෑ කාටවත්. අපි අකමැති දේවල් එනවා කැමති දේවල් යනවා. නවත්තන්න බෑ. දින කැමති තියෙන්නේ. අන්න සිද්ධ වෙන්නේ දැන්. ඉතින් ඔය සිද්ධ වෙන්නේ හේතුව මොකද? අපි කැමැති වෙන්නේ. ඕක දන්නවනම් ධර්මතාවය ඕක බව. කොහොම ධර්මතාවයක් ඇති දෙයක් අපි කැමතිේ පවත්න්න අපි කැමති වෙනවද ඇත්ත දැකරවා. ඉවරයි නේද එතන? අන්න ආත්ම දෘෂ්ටිය නිසා තමයි අපි කැමතිේ පවත්න්න හදන්නේ. ආත්ම දෘෂ්ටියක් අපිට තියෙන නිසා තමයි. බැරි එකක් කරන්න හදන්නේ. අපි දා ඉන්නවා. කැමැති දේ පවත්වන්න බැරි දේ කැමැති දේ පවත්වන්න. මම පවතින මගේව පවතින කැමැති. නෝ කැමැති දේ පවත්වන්න බැරි දෙයක් නෙවෙයි පවත්වන්න හදන්නේ. ඉතින් මේ ධර්මතාවයේ තේරුම් ගතට පස්සේ අපි ආයෙ හැරෙ දඟලනවාද? මම කැමැති දේ පවත්වන්න කොහොම හරි හදන්න ඕනේ කියලා දෘෂ්ටියක් තියෙනවා කී. මගේ කියලා ගන්න දෙයක් හැමසෙම පවත් ගන්න පුළුවන් කියන දෘෂ්ටියක් තිබුණා දැන් ඉතුරු වෙනවා. ඔන්න ධර්මයේ දැක්ක දාත යථාර්ථය දැක්කා. බුද්ධ දැක්කා. අනවබෝධි. සත්‍යාවබෝධි තිනොතන. ලොකු දෙයක් නෙමෙයි. දින අපි දකින්න කැමැතිසේ පවත් ගන්න බැහැ. ඔය කොට දෝරා ගන්න ඕනේ. ඇයි බෑ කියන්නේ? අපි දැන් අපේ අප්‍රමාණ සංසාරේ දැක්කේ නැහැ නේද? අපිට දිවසක් තිබුණේ නැහැ දකින්න. පෙරවිදු කන්සුල අපි දැක්කේ නැහැ. නෝ තිබුණා නම් අපි හිතමු තිබුණා නම් ඔය අතරතුර කැමැතිසේ පවත්වා ගන්න පුළුවන් දෙයක් අපිට කවදා හරි හම්බෙලා තියෙන අපි එතන නේද? ඒක පවත්වාපු ඉන්නවනේ. එහෙනම් එහෙම එකක් මේ අනන්ත සංසාරයක් තිබුණා නම් දෙවියෙක් කියලා, මිනිසියෙක් කියලා, බ්‍රහ්මයෙක් කියලා කොහේ හරි උපන්නා නම් හිටියනම් අත්බැවක් ලබාගෙන හිටියනම් අපිට කැමැතිසේ පවත්වන්න පුළුවන් මම මේ හම්බෙලා තිබුණා නම් ඔය පොතල ගහලා. අපි ඒක හදාගෙන ඉනවා. එහෙනම් මෙච්චර කාලයකට මේ සංසාර ගමනේ කැමැතිසේ පවත්වන්න ඉච්ඡ වස්තුවක් හම්බෙලා නැහැ. නම් ඒ කාලේ මගේ කියලා යමක් හදාගත්තා නම් එළිය ඉන්නවනේ. ඒත් නැහැ නේද? කොයි වස්තුවක්? ඔව් අන්න ඒකනේ ධර්මතාවය ඒකනේ. ධර්මතාවය ඒක. අපි බලාපොරොත්තුනේ ධර්මතාවයට පහර ගහලා ධර්මතාවයට වෙනස් දෙයක් ගොඩනගා ගන්න. නම් ධර්මතාවයේ ජයගත්තා දන්න. විතර කාලයක් අනන්ත සංසාරී කිසිම සත්‍යයක් ජය ගන්න හම්බු නැති එක. මොකද හේතුව? ඒක තමයි ධර්ම ධර්මතාවයක් තියෙන නියමය. මේ නියාම ධර්මතාවයේ ජය ගන්න බෑ. අන්න නියාම ධර්මතාවය මොකද්ද? අනිත්‍ය ධර්මතාවය. අනිත්‍ය එක නෙවෙයි. අනිත්‍ය ධර්මතාවය. අන්න අනිත්‍ය කියන වචෙන් අනිත්‍යයි කියලා විස්තර. දෙකක්. අන්න තෝරා ගන්න ඕනේ. අනිත්‍ය තෝරාගත්ත දාට ධර්මයේ තෝරාගත්තා. ධර්මයේ දැක්කා. ඉච්ඡේ තේනේ. ওই ටික පොඩ්ඩක් අපි හිතන්න පටන් ගත්තා නා. ඉතින් මට මං අකමැති දෙයක් සිද්ධ වෙනකොට. ඉතින් ඒකනේ නම් ධර්මතාවය. මම කැමති උනන්ද හරියන්නේ. මේක මෙතේ තිබිය යුතුයි කියලා හරියන්නේ. එහෙම එකක් තියෙනවා. නවත්තන්න බෑනේ. ඒ වගේ දෙයක් අපි දකින්නවා. ඒ දැක්කට පස්සේ දැන් අපිට ආයතරයක් අපි දන්නවනම් මොනම හේතුවකින්වත් කවර ආකාරයෙන්වත් කුමන පුද්ගලයෙකුටවත් මේ කැමැති දේ නොපවතින ධර්මතාවාවේ විනාශ කරන්න බෑ කියලා අපි තේරුම් ගත්තා නම් ධර්මානුකූල යථාර්ථය. එදැන් අපි කාටවත් නැමිනවද කාටවත් කියනවද? අනේ මේක මෙසේ හදලා දෙන්න කියන්නේ. ඒ කියන පුද්ගලයාගේ තියෙන එකක් අපි කියන්නේ. කාට කියන්නේ? අන්නේ ධර්ම නිගමනයක් කරනවා. මේ ලෝකයේ තුල දෙවියෝ හිටියත්, බ්‍රහ්මයෝ හිටියත්, මිනිස්සුයෝ හිටියත්, සක්විති රජවරු ඉලා හිටියත්, මොන ජාතිය විද්‍යාඥයෝ හිටියත්, මොන පඬිතියෝ හිටියත්, කවුරු හිටියත් කාටවත් කැමතිේ පාතන කිසිම දෙනෙක් කිසි දෙයක් නැහැ පැවැත්මේ. එනම් පැවැත්ම තුල බලපුවාම අනාතයි. පැවැත්ම අල්ලන්න දෙයක් නැහැ. නාතත්වයක් හොයාගෙන දඟලන්නේ මේ අනාතයේකනේ. ඔන්න මූල ධර්මයි. දැන් ඕක බොරු කරන්න කිසිම සමතෙක් ලෝකේ නැහැ. අනිත්‍යයි. ඒතර සංඛාරත් අනිත්‍යයි. කැමැති තේරෙන්නේ. අපි කැමැති යම් තත්වයකට. ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් නොකඩී නොබෙදී විනාශ නොවි අපි කැමැතියේ පවතිනවා නම් කැමැති. නමුත් එහෙම කැමැතියේ පවතින ලෝකයක්. ඒ ලෝකේ ඇති. ඔන්න ලෝක ධර්මතාවය. ඔන්න ඕක ඉස්සෙල්ලා දකින්න ඕනේ. ඔන්න ධර්මයේ දැක්ක කියන්නේ ඕකේ දැක්කා. Thank you. විච්ඡ අන්න ඔව් ඒ දුකට හේතුව. අන්න දුකට හේතුව වෙන්නේ ඒකයි. ඇලීම වෙනකොට අපි ඇලුම් කරන්න හේතුවක් තියෙනවා මේ විද්‍යාව දැකේ නැති නිසා. මෙර වැහිලා තියෙන මේ විද්‍යාව. මේකයි විද්‍යාව. කැමති දේ නෑ. නමුත් කැමති නෑ කියන එක පිළිගන්නේ නෑ අපි. අපි කැමති දේ හදන්න කොහොම හරි බලනවා උත්සාහ කරනවා. කැමති දේ ගොඩනගා ගන්න හදනවා. කැමැතිය ගොඩනගන්න හදන්නේ අපි අන්න ඒකට කියනවා විද්‍යාව. ඔන්න ඔය අවිද්‍යාව නිසා තමයි සංදුක්ඛ. ඔන්න ඔය දුකට හේතු වෙන්නේ. ඔය දුකෙන් යන්නේ ඒකේ. ඔන්නේ ඒතොර අපි දකි චතුරාර්ය සත්‍ය දකින්න උදලින්නේ. දකින්න මග ඕකනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ මේ ධර්මයේ තුලින්. ලෝකයේ තුල ලෝකයේ තුල තියෙන ලෝකයේ තුල බාගෙනා දේවල් වලට ඔව් කැමැත්ත ඇති වෙච්ච ආකාර දුක. ඒක කැමැත්ත ඇති වෙන්නේ අවිද්‍යාව. මේක තේරෙන්නේ නැති නිසා. ඕක තේරුම් ගන්න නම් මේක යථාර්ථය තෝරා ගන්න ඕනේ. අනිත්‍යතාවය තෝරා ගන්න ඕනේ. අකමැතිව එනවා, කැමැති දේ නමුත් වෙනවා. කැමැතිව යනවා, කැමැතිව නමුත් යනවා. ඕක ධර්මතාවය. ওই ධර්මතාවයෙන් පිටපැනිච්ච ලෝකයක් කිසි දෙයක නැහැ. ඕක ඕක ජයගත පුද්ගලයේ ලෝකයේ තුල නැහැ. ඉන්න විදියකුත් නැහැ. විතර කල් හැදිලත් නැහැ. දැන් මෙන්න මේ ධර්මතාවය දැනගත්තාම විදිහක් වෙනවා. ඕක දකින්න නැති තාක්කල් කැමැතිසේ පවත්වන්න පුළුවන් යමක් ගැන අපි දෘෂ්ටියක් ආයෙන මිත්‍යා දෘෂ්ටිය. ඔන්නේ මිත්‍යා දෘෂ්ටිය අපිට වද දෙන්න පටන් ගන්නවා කොහොම හරි මේ කැමැතිසේ පවත්වන්න උත්සාහ කරපන්. අන්න ඒ වෙලාවේදී අපි දඟලනවා කැමැතිසේ පවත්වන්න. මේ කැමැතිසේ පැවැත්වීමට කරන උත්සාහය නිසා අපි වෙහෙස විඳිනවා මිස අපිට පුළුවන්කමක් නැහැ එකෙන් ගොඩ වෙන්නේ. අපි සං කියන මේ ගොඩවල් සං කියන්නේ එකතු. එකතුව හදාගන්න. ඒවා සංකාර කරන්න. අපි දුක් විඳිනවා. ඉතින් මේ බැරි එකක් කරන්න දුක් විඳලා දුක් විඳලා හිටන් හදපුවාම හදන හදන එක කැමතිේ නැති එකක් කැමතිේ පාත් ගන්න හදනවා නම් අපි දුක සංකාර දුක් කියන්නේ එතනින්. හදනවා. එතන මොකද වෙන්නේ? හදන්නේ මොකද කරන්නේ? දුක් විඳිනවා වෙහෙතෙනවා නුකරින එකක් හදාගන්න. නෑ නුකරින එකක් නෑ. නමුත් අපේ මානසිකත්වය ගොඩනගාගෙන අවිද්‍යාවෙන් අපි කැමති එකක් හදාගෙන ඉන්නේ. කැමති එකක් හදාගෙන පෝෂණය කරගෙන ඉන්නේ. අන්න පුළුවන් කියලා දෘෂ්ටිය ගන්න. අන්නේ දෘෂ්ටියේ නිගමනය තමයි මතු බලාපොරොත්තු. අන්න මතු බලාපොරොත්තු නිසා මතු ගමනක් හැදෙනවා. අන්න මතු ගමනට හේතුව. බුදුදහම මතු ගමන හදන්නේ. අන්න අවිද්‍යාවේ මතු ගමන හදන විදිහ මතු බලාපොරොත්තු වගේ දෙයක්. අන්න ඒ සංකාර කරන්නේ තෝකනේ. ඒතර විපරිණාම දුක්ඛයත් ඒකට එන. දුක දුක්ඛයත් ඕකට තියෙන. දුක තුනකින් සම්පූර්ණයි. මොකද වෙහෙස ස්වභාවික වෙහෙස අපි අකමැති වෙහෙස එනවා. සංකාර කරලා දුක් වෙනවා වෙහෙස එනවා. ගොඩ නගන්න. විපරිණාමික දුක්ඛයත් තියෙනවා. මේ ස්වභාවයෙන් කොට පාරේ පිළිතරම් කරනවා. අන්න ඒකයි. ඒතර ඔතනින් වෙන්නේ මොකද දුක්ඛ දුක්ඛේ සංඛාර දුක්ඛේ විපරිණාම දුක්ඛේ කියන තුනකින් යුක්ත වෙනවා. විපරිණාමය කියන එකත් අත සම්පූර්ණ අරගෙන නැහැ. මොකද යමක් විවිධාකාරයෙන් පරිණාමය වෙමිදී අපිට දුකක් ඇති වෙනවා. මේ පරිණාම කරන්නේ අපි නෙමෙයි. ඒක ධර්මතාවය. මේ ධර්මතාවයෙන් කරන්නා පරිණාමයේදී යම් ධර්මතාවයක පරිණාම අවස්ථාවක අපි කැමති නෑ. අපි අනේ මේක මෙහෙම නොවුනනම් එහෙම බලාපොරොත්තු